තේති වීති සංඝහේත චක්ඛානි වේදි තබ්බානීති සදාබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ වගේම මේ ජීවිතය සකස් කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. අද ඉරිදා දවසේ අපි අභිධර්මය පිළිබඳව සාකච්ඡා කරන්නේ. එහෙම කියනකොටම සමහර අය බණ අහන් ඉඳගත්ත අභිධර්මය තියෙනවා කියලා දන්නේ නැති ඉරිදා දවසේ ඉඳගත් අයට අප්පෝ අද නම් ඉවරයි අද බණ අහන්න ඕනේ නෑ කියලා අදහසක් ඇති වෙනවා. ඒක නැති කරන්න තමයි අපි අභිධර්ම පාඩම පටන් ගත්තේ. ඕනම දවසක ඕනම තැනකින් අභිධර්ම පාඩම තුළ අපි සාරාංශයක් කතා කරන්නේ ඒකයි. තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා ලොකු අමාරු දෙයක් නෙවෙයි අභිධර්මයේ තේරුම් ගන්න එක. ආය ආය මතක් කරන්න ඕනේ ඒකේ තියෙන වචන ටික චුට්ටක් Tamanට ළඟ වචන බවට පත් කරගන්න ඕනේ. ඒවා Tamanට හුරු වචන බවට පත් කරගන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ඉතින් ඒකට තියෙන කම්මැලිකම තමයි අපි මේ අභිධර්ම ඉගෙන ගන්න අතහැරලා දාන්න බලන්නේ. අභිධර්ම ඉගෙන ගැනීම සමහර වෙලාවට හිතනවා අවශ්‍ය නැහැ ධර්ම අවබෝධයට කියලා. හොඳට මතක තියාගන්න ඕන ධර්ම අවබෝධය සඳහා ඊටාම පහසුවක් ඇති වෙනවා අභිධර්ම ඉගෙන ගැනීම. ඒ වගේම අභිධර්මයේ සාමාන්‍ය ජීවිතේට විශේෂ නැද්ද? මොකද ඔය අර මම මේ කියන්නේ මට හිතිච්ච දෙයක්. මට කියන්නේ මම පැවිදි වෙන්න කලින් ගිහිව ඉන්න කාලේ අභිධර්ම එහෙම ඇහෙනකොට සිත් 121යි චෛතසික 52 ඇති මට හිතෙනවා මොන අහවල් දෙයකටද මෙව්වා මොකටද මේවා මේවා ඕනේ හරිද මේ වගේ මේ වගේ මොනවද මේකේ තරහ යන්නේ කඩු වෙනවද මේක ඉගෙන ගත්තා කියලා තවත් නිකන් මේ මේ මොනවා හරි නේද විෂයක් ඉගෙන ගන්නවා වගේ අපි පොතේ පතේ තිබ්බ කට පාඩම් කරගෙන ඉතින් කට්ටිය දන්න කට්ටිය කෑ ගහනවා දැන් ඉතින් සිත් මෙච්චරයි චෛතසික මෙච්චරයි කිය එක එපා වෙනවා නේද නමුත් පසු කාලීනව මේක හදාarnකොට තමයි තේරෙන්නේ මේ කාගේ ක්‍රියාකාරීත්වයද අපේ ක්‍රියාකාරීත්වය. අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය ගැන මේ තියෙන්නේ. මේ විශ්ලේෂණය පටන් ගන්නෙ සිත් සහ චෛතසික වලින්. එතකොට තමයි අපිට මේක නමුත් එතනින් පටන් ගන්න තු වෙන පටන් ගන්න තැනක් ඇත්තේ නැහැ. එතකොට සිත් ගැන චෛතසික ගැන කතා කරනකොට ඒවැය ගණන් ටික කියන්නත් වෙනවා. මෙච්චර මේ විදිහට මේ විදිහට මේ වර්ගීකරණයක් තියෙන්නේ. ඒ වර්ගීකරණය කියනකොට තේරෙන්නේ නැත්නම් ඒ ටික ඒ ගණන් වශයෙන් මතක නොතියා ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රියා වශයෙන් මතක තියාගන්න. හරි මේ මේ සිත් මේ විදිහයි මේ විදිහයි කියලා මතක තියාගන්න. එතකොට නිකම්ම ওই ගණන් ටික එනවා හිතට. භූමි වශයෙන් සිත් ටික බෙදලා තියෙනවා. ඒ කියන්නේ සිත් 15 වෙන තැන් වශයෙන් සිත් ටික බෙදලා තියෙනවා. ඊට ක්‍රියාකාරීත්වයන් වශයෙන් චෛතසික බෙදලා තියෙනවා. චෛතසික කියන්නේ ක්‍රියාත්මක වෙන දේවල් වගේ. ඉතින් ඒ පිළිබඳ අපි බොහෝ සාකච්ඡා කරා මුළු ජීවිතේ මුළු ලෝකෙම කොටස් හතරකට බෙදලා තියෙනවා. චිත්තචෛතසික රූප නිබ්බාන කියලා. දැන් චිත්තචෛතසික රූප නිබ්බාන කියලා බෙදලා තියෙනකොට අපිට අපේ ජීවිතයේ මුළු මුළු ජීවිතේම ඒක ඇතුළට ඒක ඇතුළේ තියෙන්න ඕනේ. එහෙනම් චිත්තචෛතසික රූප කියන එකෙන් තමයි නිබ්බාන කියන්නේ නිර්වාණ සාන්තිය. ඒ ටිකෙන් තමයි අපි හැදිලා තියෙන්නේ. මගේ ජීවිතේ කුඩාම ඒකක ටික තමයි ඒ තියෙන්නේ. චිත්ත, චෛතසික සහ රූප. ඒතර මං ගැන නම් කියන්නේ කුතුහලයක් තියෙන්න ඕනේ මේක ඉගෙන ගන්න. නේද? ඉතින් ඒකින්ද අපි කෝකටත් සමන්නේ මේ විදිහට පොඩ්ඩක් මතක් කරලා අපි ආපු ගමන පිළිබඳ චුට්ටක් කෙටියෙන් ඉතා කෙටියෙන් මතක් කරනවා. රූප කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරෙන් හටගත්ත මේ පේන දේවල්. ඒ කියන්නේ රූපී කොටස්. චිත්තචෛතසික කියන්නේ නම් අරූපී කොටස් වෙන්න ඕනේ. චිත්තචෛතසික දෙක කිව්වහම අපි දන්නවා සිත් සහ චෛතසික කියන්නේ මොනවද කියලා අපි අන්තම් තේරුම් ගන්න සිතක්ක ලක්ෂණය තමයි ආරම්මන විඥාන ලක්ෂණය. ඒ කියන්නේ අරමුණු ගැනීම විතරයි සිතෙන් කරන්නේ. සිත පහළ සඳහා සිත නොවන සිතත් එක්කම උපදින සිතත් එක්කම නැති වෙලා යන සිත උපදින තැනම උපදින සිත ගන්න අරමුණම ගන්න තවත් ක්‍රියාවන් වගේ සිත නොවන ක්‍රියාවන් වගේ තමයි ඒවට කියනවා චෛතසික කියලා. මේක අපිට හොඳින් හිතාගත්ත හැකි මොනවද කියලා. ඒ කියන්නේ දැන් ලෝභ මූල සිතක් තියෙනවා. ලෝභ මූල වෙච්ච සිතක් තියෙනවා. ඒක තුල තියෙන යම්කිසි කෙනෙක් ගැන තියෙන ලෝභයක් තියෙනවා නම් ඒ ලෝභ මූලිව හටගත්ත සිතේ ඒ ලෝභය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒ ලෝභය දැනෙන්නේ ඒ ලෝභය අරමුණු වෙන්නේ අරමුණ විතරක් දැනෙන්නේ සිතට. හරිද? ඉතින් මේක මේ සිතක් හැදෙන්න ගියාම ඒ වගේ චෛතසික ධර්ම ගොඩක එකතුවකින් තමයි හැදෙන්නේ. එතකොට ඒක හරිම සංකීර්ණයි. ඉතින් ඒ සංකීර්ණ බව දැන ගැනීමෙන් අපිට තියෙන ලාභය මොකද කියලා දැන් ආයතරක් හිතේ. ලාභය තමයි මෙතන මගේ ක්‍රියාකාරීත්වයක් නැති බව හොඳටම තේරෙනවා. හරිද? මං කරන වැඩක් නැති බව සහ වෙන කෙනෙක් කරන නැති බව තේරෙන. ඒ කියන්නේ අනාත්ම සංඥා වර්ධනය කරන්න ලොකු හේතුවක් වෙනවා. ඊළඟට ඒ මිශ්‍ර වෙන මිශ්‍රවිල දිහා බලපුවාම <clears throat> හොඳට තේරෙනවා මේක හැම වෙලෙම වෙනස් වෙන එකක් කියලා. අනිත්‍ය බව තේරෙනවා. ඉතින් ත්‍රිලක්ෂණයේ තේරුම් ගැනීම සඳහා විශේෂයෙන් අපි අපේ ජීවිතය අරගෙන මේක දෙකට තුනට කඩා ගන්න වෙනවා ඉදිරියේදී. මේකේ මේකේ මොනවද තියෙන්නේ කියලා. ඒතර මේකේ තියෙන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංච උපාදානස්කන්ධ ගැලීමක් කියලා කවදා හරි තේරුම් ගන්න ඕනේ. එදාට කියනවා අපි නාම රූප පරිච්ඡේද ඥානයක් ඉපදුනා කියලා. ඒ වගේ නාම රූප පරිච්ඡේද කරගන්න සහ මේ මේ අභිධර්මයේ නෙමෙයි මම කියන්නේ නාම රූප පරිච්ඡේදය කියන්නේ සූත්‍ර පිටකයේ තියෙන ධර්ම. ඊළඟට කාංකා විතරණ විසුද්ධිය පටිසම්පාදය කාංකා විතරණ විසුද්ධිය කියන්නේ පටිසම්පාදය වගේ දේවල් තේරුම් ගන්න ගියාම මේ පංච උපාදානස්කන්ධය ගැන අභිධර්මයේ තියෙන මේ විග්‍රහය අතිමහත් වූ ප්‍රයෝජනයක් වෙනවා. හැබැයි ඒක නෑ කියලා තේරුම් ගන්න බෑ නෙවෙයි. හරිද? අතිමහත් වූ ප්‍රයෝජනයක් වෙනවා. මේක මම උදාහරණ විදිහට මෙහෙම කියන්නම්. අපි දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් අරගෙන ලෙඩ හොඳ කරගන්නවා. අපිට තියනවාද වෛද්‍ය විද්‍යා දැනුම? නැහැ. නේද? එතකොට දොස්තර මහත්තයා ලෙඩක් හැදෙනවා. දොස්තර මහත්තයා කාවත් හොයාගෙන යන්න ඕනේද? නැහැ. එයාට බෙහෙත් කරගන්න පුළුවන්. දෙන්නම ලෙඩේ හොඳ කරගන්නේ. දෙන්නම ලෙඩේ හොඳ කරගන්නවා. අභිධර්මයේ දන්න කෙනා හරියට නිකන් දොස්තර මහත්තයා වගේ. හරි අභිධර්මයේ දන්නේ නැතුව ලෙඩේ හොඳ කරගන්න කෙනා හරියට නිකන් නේද දොස්තර මහත්තයා නොවන හැබැයි ලෙඩේ හොඳ කරගන්න කෙනා වගේ. එතකොට සැකයක් නැහැ අභිධර්ම දන්න කෙනාට සැකයක් නැතුව බෙහෙත් කරගත්ත හැකි. දන්නේ නැති කෙනාට ඉතින් කායින් හරි අහගෙන හරියයිද දන්නේ නැහැ. ඒක බෙහෙත් කරගන්න පුළුවන්, ලෙඩේ හොඳ කරගන්න පුළුවන්. ඉතින් ඒක නේද කැමති වෙලාවක Taman දන්නවා නම් කැමති වෙලාවක පුළුවන් බෙහෙත් කරගන්න. නේද? හ්ම්. ඉතින් ඒකෙන් දන්නේ ඒ වගේ. ඉතින් අපි දැන් බලමු චිත්තචෛතසික කියන්නේ මොනවද කියලා මොනවද කියලා මොකද හැමදාම කෙනෙක්ගේ හිත අභිධර්ම පැත්තට නැඹුරු කරවීමේ අවශ්‍යතාවයක් මත තියෙනවා. ඒක හින්දා මේ සිතක් හැදෙන්නේ චෛතසිකයන්ගේ එකතු වෙන. මේක හරියට නිකන් කොයි වගේද? හොද්දක රස වගේ. හොද්දක රස කියලා කියන එක කියද්දි හොද්දේ රස සිත නම් ඒ සිතට එකතු වෙච්ච ඒ හොද්දේ රස හැදෙන්න එකතු වෙච්ච එකතු කරුව මිරිස් තියෙනවා, තුන පහ තියෙනවා, වතුර තියෙනවා, කහ තියෙනවා, සරක්කු තියෙනවා. ඒවා ටික ඔක්කොම හරියට චෛතසික වගේ. ඒ මිශ්‍රණය වෙනස් වෙන්න වෙනස් වෙන්න රස වෙනස් වෙනවා නේද? එහෙනම් අන්න ඒ වගේ තමයි මේ සිතක් හැදෙන සිත සහ චෛතසිකයන්ගේ වැඩපිළිවෙල. එතකොට මම ටික වේගෙන් මේ ටික කියන්නේ ඉක්මනට ඉවර කරගන්න හොඳ කරපු දේවල් ටික හින්දා මේකට අපි ලස්සන උදාහරණයකින් මේ කරපු වැඩේ ගැන අපි මෙච්චර කල් කරපු වැඩේ ගැන හොඳ උදාහරණයකින් මේක තේරුම් ගන්නවා. පාසලක් තියෙනවා. ඒ පාසලේ ළමයි ටිකක් ඉන්නවා. ඒ ඉන්න ළමයි ටික එකතු කරලා එක එක සමිති හදලා තියෙනවා. ක්‍රීඩා සමිතිය තියෙනවා, සෞඛ්‍ය සමිතිය තියෙනවා, ඉංග්‍රීසි සමිතිය තියෙනවා, විදිහට සමිති වගේක් හදලා තියෙනවා. දැන් හොඳට පාසල ගැන දන්න පරිණත ගුරුවරයෙක් ඉන්නවා. ගොඩක් කල් පාසලේ හිටියා. එයාගෙන් අපි අහනවා සමිති කීයක් තියෙනවද? ආයක දන්නවා. ළමයි කීයක් ඉන්නවද? ඒකත් දන්නවා. ඊළඟට අපි අහනවා අහවල් සමිති ඉන්න ළමයි කවුද? මෙයා කියනවා. හරි. මේ ගුරුවරයාට කියන්න පුළුවන්. මෙන්න මේ ළමයි ටිකෙන් තමයි මේ සමිතිය හැදලා තියෙන්නේ. අහවල් සමිතියේ ඉන්න ළමයි කවුද? ඒ සමිතියේ ළමයි ටික කියනවා. සමහර සමිති වල එක ළමයෙක්ගත සමිති ගොඩකත් ඉන්නවා. හරි ඒ ළමයි ටික මේ සමිතියේ මේ කට්ටිය ඉන්නේ මේ සමිතියේ මේ කට්ටිය ඉන්නේ කියලා කියනවා. ඔය ප්‍රශ්නේම අපි ගුරුවරයාගෙන් වෙනස් විදිහකට අහනවා. එකම සිද්ධිය. එක ළමයෙක් අරන් අහනවා මේ ළමයා ඉන්නේ කොයි කොයි සමිතිවලද? හරිද? එතකොටත් ගුරුවරයා කියන්න ගන්නවා. මේ මේ සමිතියේ ඉන්න ළමයි ටික කවුද කියනවත් කියන්න ගන්නවා. මේ ළමයා ඉන්න සමිති ගාන කීයද කියලා කියන්න ගන්නවා. ඒ වගේ එහෙනම් සිත් කියන්නේ සමිති නම් ළමයි කියන්නේ චෛතසික නම් ඒ ඒ සිත හැදෙන්න එකතු වෙන චෛතසික මොනවද කියලාත් අපි දැනගන්න ඕනේ. ඒ ඒ එක චෛතසිකයක් ගත්තොත් ඒක කොයි කොයි සිත්වල යෙදෙනවද කියලා දැනගන්න ඕනේ. ඒකට කියනවා ක්‍රමය ණය කියලා කියනවා. ඒකට නීති තියෙනවා. ඒ නීති ටික හදාරපුවම දැන් සර්වචිත්ත සාධාරණ චෛතසික කිව්වහම මේ නමෙන්ම තියෙනවා. ඉතින් ඒක කටපාඩම් කරගන්න තියෙන මොනවද? හැම හිතක් එක්කම තියෙන චෛතසික. දැන් වේදනාව කියන්නේ හැම හිතක් එකම තියෙන එක. හරිද? සංඥාව කියන්නේ හැම හිතක් එකම. ඒතරම් ධර්මය අවබෝධ කරගන්න ලේසි. ආ වේදනාව කියන්නේ හැම හිතක් එකම තියෙන එක. එහෙනම් විඥානය හැදෙන තැන වේදනාව හැදෙනවමයි. හරිද? එහෙනම් විඥානයේ අවශ්‍ය චිත්තක්ෂණය නම් වේදනාවේ අවශ්‍ය චිත්තක්ෂණය. සිතත් එක්කම ඉපදේ සිතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා දැනගන්නවා. එහෙනම් මේ සමහර අයට තේරෙන්නේ කොහොමද හිත ඉපදිලා ඊට පස්සේ වේදනාව ඉපදිලා ඊට පස්සේ සංඥාව ඉපදිලා කොහොම එකක් කතා කරනවා නේද? ඒතර එහෙම එකක් කතා කරන්න වෙන්නේ මේ ඔක්කොම එකවර ඉපදිලා එකවර නැති වෙනවා. හර හොද්දේ රසය වගේ. හරිද? ඒ හොද්දේ රසය හැදෙන්නේ අරවා මිශ්‍රණය මිශ්‍ර වීමයි හොද්දේ රසය හැදීමයි දෙක. දැන් මේක අපි තේරුම් ගමුකෝ. ඔක්කොම ටික එකතු කරනවා. මිරිස් එකතු කරලා කහ එකතු කරලා ඔක්කොම එකතු කරලා වතුරක් දාලා දැන් ඉතින් බලාගෙන ඉන්න අපේ අම්මා කෙනෙක්. කහ හැදෙනවද? නැහැනේ. නේද? ඉතින් ඔක්කොම එකට දාලා තියෙන දැන් කරකවනවා කරකවනවා හැන්දක් කරන්නේ නැහැ. එහෙනම් මේක රත් කරන්න ඕන. රත් වෙනකොට මේ ටික කොයි වෙලාවෙ හරි මුසු වෙන මොහොතක් එනවා නම් ඒ මොහොතේ රසය හැදිලාද නැද්ද? ඒ මුසු වෙන මොහොතේ තමයි රසය හැදෙන්නේ. නේද? අන්න ඒ වගේ මේ සිතත් මේ චෛතසිකයනොත් ඒ එකමුතුව එකම අරමුණක් ගන්න එකම ආකාරයට තියෙන එකක්. හරිද? එතකොට අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ මේ අභිධර්මය ඉගෙන ගැනීමෙන් ඔන්න ඔය වගේ ලාභයක් අපිට හැම චෛතසිකයකටම කෘත්‍යයක් තියෙනවා. හැම එතකොට දැන් අපි දැනගන්න ඕන සිත් ටික වර්ගීකරණයක් විදිහට දැනගන්න ඕනේ. චෛතසික ටික වර්ගීකරණය විදිහට ඒක අපි සටහනක් විදිහට දැනගන්න ඕනේ. ඒවා එහෙම සටහන් ක්‍රමයට chart එකක් ඇඳලා දැනගත්තාම බොහෝම පහසුයි තේරුම් ගන්න. හරිද? තේරුම් ගන්න බොහෝම පහසුවක් තියෙනවා. ඉතින් ඒ වාගේ අර අර මිශ්‍ර වෙන විදිහවල තමයි සංප්‍රයෝග සංයෝග ණය ක්‍රම කියලා අපි ඔක්කොම සාකච්ඡා කරා. ඒවා නීති ටිකක් තියෙන්නේ. ඒ ටික මතක තියාගත්තම ඕනම එකක් මේ අතර ගන්න පුළුවන්කම තියෙනවා. තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම කරගත්තට පස්සේ අපි ආවා ඊළඟට ඒ කියන්නේ චිත්ත සංග්‍රහය, චෛතසික සංග්‍රහය ඉවර වෙලා ඊළඟට ආවා ප්‍රකීර්ණක සංග්‍රහ විභාගය කියලා එකට. ඒ තමයි දැන් චෛතසික ඔකොටම තියෙනවා කෘත්‍යයන්. හැම චෛතසිකයකම හරි නිකන් සමිතියක වැඩ කරන අය වගේ. හරි. ඒ හැම කෙනෙකුටම කෘත්‍යයක් තියෙනවා. ඒ ටික එකතු වෙලා තමයි වැඩක් කරන්නේ. සිතටත් තියෙන කෘත්‍යයක් ආරම්මන විජානන ලක්ෂණය කියලා කියන්නේ අරමුණ ගැනීම විතරයි. එතකොට සිත කියන සිත් 89ක් කෙටි වශයෙන් ගත්තොත් ඒ සිත් ඔක්කොම ගත්තොත් සිත කියන එක එකක් කොට ගන්න පුළුවන් කෘත්‍ය වශයෙන්. කෘත්‍ය විදිහට බෙදුවොත් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට අර චෛතසික 52ටයි මේ සිතටයි තුන ඒ 52යි මේකයි එකතු කරපුවාම 50 3යි අන්න ඒවට කියනවා 53 නාම ධර්ම කියලා. හරිද? අන්න ඒ 53 නාම ධර්ම අරගෙන ආකාර 6කින් වර්ගීකරණයක් කරනවා. වේදනා වශයෙන් ඒ ඒ ඒ ටික චෛතසික ටිකයි සිතයි බෙදෙන හැටි. හේතු වශයෙන් හේතු සකස් වෙලා ඒක එන හැටියට බෙදෙන හැටි. ඊළඟ කෘත්‍ය වශයෙන් බෙදෙන හැටි. ద్వාර වශයෙන් බෙදෙන හැටි. ආරම්භන වශයෙන් බෙදෙන හැටි. සහ වත්තු වශයෙන් බෙදෙන හැටි කියලා. අන්න ඒ බෙදෙන හැටි වලට කියනවා ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. හරිද? ඒ ටික ඔක්කොම අපි එතනින් එහාට ඕන දේවල් වලට අදාළ වෙන ප්‍රමාණයට ඉගෙන ගත්තා. මම වැඩි මේ පාඩමේ ඒ ඒ ඒ හරියදී ద్వාර සංග්‍රහයේදී කෘත්‍ය සංග්‍රහයේදී විශේෂයෙන් ద్వාර සංග්‍රහයේදී හැම මේ වැඩි කියන්න ගියේ නැහැ සිත් යදින දේවල් ගැන ඒවා ඒවා පොඩ්ඩක් අපහසුයි මේ අපිට මේ වගේ බෝඩ් එකක නැතුව මේ වගේ පාඩමක් කියලා දෙන එක පොත්පත් වලින් හොයාගන්න පුළුවන්. ඒ ටික දැනට අවශ්‍ය නැතුව යන්න පුළුවන් නැත්තම් අහන ටිකක් අතහැරෙන්න පුළුවන්. ඒ ටික අවශ්‍ය නැහැ ඉගෙන ගන්න හැකි. නමුත් අපිට මෙතනින් එහාට යන්න ඕන කරන ටික අපි මේ ප්‍රකීර්ණක සංග්‍රහ විභාගයේදී මොනවද කියලා මොකක්ද ආරම්භණයක් කියන්නේ මොකක්ද දොහාර කියන්නේ මොනවද වත්තු කියන්නේ කියලා අපි ඔක්කොම මොනවද කෘත්‍ය කියන්නේ කියලා කතා කරා. ඒ ඒ සමහර දේවල් සාකච්ඡා කරපු නැති කොටසක් තියෙනවා. එතකොට ඒ කොටස අපි හිතනවා ගිය වැඩසටහනේදී වත්තු වශයෙන් කතා කරපු ටික ප්‍රමාණවත් කියලා. එහෙනම් අපි බොහොම රසවත් කොටසක් තියෙන චිත්ත විති කොටස පිළිබඳ අද අපි පොඩි ආරම්භයක් ගන්න යන්නේ. ඒක බොහොම රසවත් කෙනෙකුට මේ වෙන කය ඉගෙන ගත්ත නැති කෙනෙකුට උනත් එතනින් පටන් අරන් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද හැම වෙලේම මේ බරපතල වචන තිබුණට ඒ බරපතල වචනත් එක්ක පැටලෙන්න එපා. ඒ වචන පිළිබඳව ඒවා අපිට මේ අර හුරු නැතිකමයි මේ තියෙන්නේ. මේ වචන පිළිබඳව අපි පොඩ්ඩක් මොනවද මේ වචන කියලා නැවත නැවත විග්‍රහ කරලා බලන්න මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒකින්ද අපි අද වීති සංග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මොකක්ද මේ වීතිය? මොකද්ද චිත්ත විතියක් කියලා කියන්නේ? ඇයි ඒක අපිට උවමනා වෙන්නේ? සහ ඒකෙදි කෙරෙන දේ පිළිබඳ අපිට පුළුවන් තරම් සරලව අපි මේක සාකච්ඡාවට ගමු. යමක් තේරුම් ගන්න පුළුවන් වේවි. ඒවත් එක්ක මොකවත්ම තේරෙන්නේ නැත්තම් මෙහෙම හිතන්න මට මං ගැන තේරෙන්නේ නැහැ <laughs> මේ මෙව්වා කරේ මන්ද හරි මේ ඔය කියන ඒවා මගේ ළඟ තියෙන ක්‍රියාකාරීත්වයන් මගේ කියලා මං ගත්ත වැඩේ ක්‍රියාකාරීත්වය මෙච්චර සංකීර්ණ නම් නේද ඒකට ඒවා මං හදපු එකක්ද නෑ ඒක වෙන විදිහ තමයි මේ කියන්නේ එතකොට ඒක වෙන කවුරුත් හදපු එකක්ද නෑ එහෙමත් එකක් නෑ නේද එහෙනම් මේක එක්තරා වැඩ පිළිවෙලා. දන්නේවත් නැහැ මම මේ වගේ වැඩ පිළිවෙල මගේ ළඟ තියෙනවා කියලා. එහෙනම් මේක මගේ වශයෙන් විතර ගැනීමක් තියනවද? මට ඕන හැටියට කෙරෙන්න බෑ. මේකේ හරිය අපූර්ව දේශනාවක් තියෙනවා පෙර භවයේ හින්දා මොනවද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පෙර මේ භවයේ සිද්ධ වෙන ඒවා හින්දා මොනවද වෙන්නේ අද අපිට සිතක් උපදිද්දි මොකද්ද මේ සිද්ධ වෙන්නේ අපි මොකක් හරි දැනගන්නකොට තේරුම් ගන්නකොට මොනවද එතන වෙන්නේ ඇයි සමහර ඒවා හොඳට පැහැදිලි නැත්තේ හරිද මේ හැම දෙයක් ගැනම අපිට හොඳ අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන ලොකුම ලාභය. හොඳයි. අපි බලමු මෙහෙම කියමු. ලෝකයේ මිනිස්සු එක එක එක එක ගමන් යනවා. ඒ ගමන් යන පාරවල් වලට කියනවා වීතිය කියලා. නේද? එතකොට එතකොට චිත්ත ප්‍රවෘත්ති ක්‍රමයේ තියෙනවා මේ වගේ ගමන් මාර්ගයක් වගේ එකක්. ඒක හින්දා ඒක තමයි මේකට කියන්නේ චිත්ත ප්‍රීතිය. මේ සිත් පේලිය හැදිලා මෙහෙම යන එකක් වගේ. එහෙම එහෙම මවා ගන්න එපා. එහෙම යන එකක් නෙවෙයි. ඒ වගේ එකක්. මොකද එහෙම වුණොත් ආය පැටලෙනවා. මොකද අපි අතීතේ ඉඳන් අපේ අපේ අවබෝධයක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා අතීතයේ ඉඳන් වර්තමානයේ හරහා වර්තමාන ස්පර්ශ කරගෙන අනාගතය දක්වා යන සිත්පේලියක අකණ්ඩ සිත්පේලියක් මගේ ජීවිතය කියලා තියෙනවා කියලා. කොහේ හරි තියෙනවා ඒවා කියලා අදහසක් තියෙනවා. හරි එහෙම දැනෙනවා අපිට. ඒ දැනෙන දැනීම තමයි අපිට ආත්මීය වශයෙන් දැනෙන්නේ. මේවා කැඩෙන්න ඕන කොහොම. එහෙම නෑ. හරි එහෙම එකක් නෑ ඇත්තටම. කොහෙවත්වත් එහෙම එකක් නෑ. එතකොට හයි මතකය මොකද්ද කියලා. හරි ඇත්තටම එහෙම නැවත නැවත් ඒක පරණ ඒවා හේතු වෙවි සකස් වෙන එකක්. කොහේවත්වත් තියෙන තැන, ගබඩා වෙලා තියෙන තැන නෑ. එහෙම තිබුණා නම් ඒ ගබඩා වෙලා තියෙන තැන අරගෙන ඔපරේට් කරලා හදන්න පුළුවන් සමහර වැරදි තැන් තියෙනවා නේද? එහෙනම් ඒ ගබඩා වෙන තැන තියෙන මොන හරි එහාට මෙහාට කරලා නේද පරණ වේතියි චිත්ත පීඩා තියෙන මතකයන් එහෙම අයින් කරන් යන්න පුළුවන්. මම මගේ මට පීඩා කරන මතකයෙන් මම අයින් කරන් එන්නම් කියලා නේද වෛද්‍යවරුන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ කැලිය අයින් කරන්න. එහෙම එකක් නෑ. ඒක වෙන්නේ අතීත දේවල් හේතු වෙලා නැවත සකස් වීමක්. හේතු වෙලා සකස් වීමක්. ඒකින්ද ඒවා හේතු වෙන හින්දා අපිට දැනෙනවා අතීතය දක්වා තියෙන එකක් කියලා. ඒකෙන්ද චිත්ත විතයක් කිව්වම මෙහෙම තියෙන එකක් කියලා ගන්න එපා. මේක හේතු වෙලා ඊළඟ එක, මේක හේතු වෙලා ඊළඟ එක, මේක හේතු වෙලා එක තැනම එක තැනම එක තැනම නැවත හැදෙන එක. ඒකයි වචනයක් වර්ධින්නුත් ඉවරයි. ඒක අපි පරිස්සම් වෙන්නේ. හරිද? අදහස් වලට එන්න පුළුවන්කමක් තියෙන හින්දා. හොඳයි. එතකොට මේ ගමන් මාර්ගයට අපි කියන්නේ වීති යන නාමයෙන්ම විවහාර වෙන්නේ. ඒ වගේම මේ මේ සිත් ගත්තොත් එහෙම සදෝරින් ඒ කියන්නේ දොරවල් හයෙන් යම් කිසි එක් ద్వාරයකින් ගත් අරමුණක් එක් ద్వාරයකින් අපි අරමුණක් ගන්න. එතකොට ඒකක් එල්බගෙන අතරක් නැතුව ඒ කියන්නේ ඒක අතර නැතුව වෙන මොකුත් නැතුව පිළිවෙලින් උපදින යම් සිත්පේලියක් තියෙනවා. අපි ඇහෙන් අරමුණක් ගත්තොත් අතරක් නැහැ කියලා කියන්නේ ඒ අතර වෙන මොකුත් නැහැ. දැන් අපි පේලියක් හිටගත්තම අපි කියන අපේ කණ්ඩායම තමයි පේලියක් හිටගත්තේ. හරිද? ඒ කණ්ඩායම ඒ ඒ ඒ පේලිය අතර වෙන කවුරුවක්වත් නැහැ. අන්න කියන අතොරක් නැහැ. වෙන ඉඩක් නැහැ. අන්න ඒ වගේ අරමුණක් ගත්තාම දොරවල් හයෙන් හරි ద్వාර ගැන අපි කතා කරා. ద్వාර කියන්නේ වෙනම අමුතු දෙයක් නෙවෙයි. මොනවද ద్వාර කියන්නේ? චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියන්නේ මේ මේ ඇහැ ගන්න ආසේ දිය ශරීරයේ මනස. එච්චර වෙන මොකක් නෙවෙයි. දැන් ద్వාර කියපු ගමන් බය වෙනව නැත්තම් නේද? වස්තු කිව්ව ගමන් මොනවද? ඊයේ අපි ගිය සතිය කතා කරා චක්කු වස්තුව, සෝත වස්තුව, ගාහන වස්තුව, ජීව වස්තුව, කාය වස්තුව නේද? කියලා මනෝ විදිහට මේ තියෙන ඒ වස්තු සය පිළිබඳව. ඉතින් ඒ ඒවා මේ ඒ වචනත් එක්ක එන්නේ ඒ ඒ යෙදීම් වලදී. ඒකට අපි බය වෙනවා. අම්මෝ චක්කුද්්වාර කිව්ව පංචද්්වාර කිව්ව කියලා බය වෙනවා. එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ තියෙන්නේ අරමුණු ගැනීම. අරමුණු ගත්තාම ඒ අරමුණුත් එක්ක ඒ අරමුණක් ආවම ඒ අරමුණත් එක්ක අතොරක් නැති සිත් හේලියක් අට ගන්නවා. අන්න ඒ සිත් හේලියට කියනවා චිත්ත විතය කියලා. හරිද? එතකොට හැම අරමුණක්ම ගත්තම අපි දන්නේ නැති වුණාට සිත් හේලිය අට ගන්න. දැන් ඒක ඔන්න අර්ථ දැක්වීම හරියට මතක තියාගන්න ඕන. එන්න ඒ අට ගන්න සිත් හේලියට කියනවා චිත්ත විතය කියලා. ඒ අරමුණ අරගෙන අරමුණේ ඒ අරමුණ නැති වෙනතුරු අපි ගන්න හේලියට කියනවා චිත්ත විතයක් කියලා. එතකොට චිත්ත විති පිළිබඳව අපි අධ්‍යයනය කරද්දී ඒ අධ්‍යයනය කර ගැනීම සඳහා හොඳ දැනීමක් ඇති කරගන්න නම් කාරණා හයක් පිළිබඳව දැනගන්න ඕන කාරණා හයක් පිළිබඳව හොඳින් දැනගන්න ඕන. ඒවට කියනවා ෂට්ක හය කියලා. හරිද? ඒ ඒ වචනේ දැනගත්තේ නැතුනට කමන්නේ. හරිද? හරිද? ඒ ඒ ෂට්ක කියලා කියනවා. ෂට්ක හය කියලා කියනවා. මොනවද මේ චිත්ත වේති පිළිබඳ ඉගෙන ගන්න අය චිත්ත වේතියක් පිළිබඳ ඉගෙන ගන්න නම් මේ ෂට්කහය දැනගන්න ඕනේ මොනවද මේ මේවට කියනවා පළවෙනි එක වස්තු හය හරිද දැන් වස්තු හය දන්නවා ආ එහෙනම් පළවෙනි එක දන්නවා හරිද දෙවෙනි එක ద్వාර හය හරිද ඊළඟ එක අරමුණු හය හරිද අරමුණු හය කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අරමුණු හය ඊළඟ විඥාන හය චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝවිඥාන. ඊළඟට වීති 6. අන්න ඒ ටික අපිට දැන් ඉගෙන ගන්න තියෙනවා. වීති 6ක් තියෙනවා. ඊළඟට තියෙනවා විෂය ප්‍රවෘත්ති 6 කියලා 6ක්. ඒකත් මොනවද කියලා අපිට දැන් ඉගෙන ගන්න තියෙනවා. ඔය ටික ඉගෙන ගත්තාම අනිත් හතර දන්නවා. එහෙනම් ෂට්ක 6න් හතරක් දන්නවා. ඒ වුණාට ඒවත් අපි මතක් කරගමු. ඊළඟට එහෙනම් තියෙන්නේ වීති 6යි විෂය ප්‍රවෘත්ති 6යි ඉගෙන ගන්න තියෙනවා. මොනවද චිත්ත වීති ඉගෙන ගන්නව නම්. දැන් අපි බලමු පොඩ්ඩක් මේ මොකක්ද වෙන්නේ කියලා. මේ දොරවල් හයෙන් ගන්න යම් අරමුණක දොරවල් හයෙන් සදොරින් එන යම් අරමුණක එල්බගෙන ඒ අරමුණ එල්බගෙන කිමුක අපි ඒක ඒක එල්ලිලා නැත්නම් ඒක හින්දා ඒකත් එක්ක පිටිපස්සෙන් එන සිත් වේලියක් ඇති වීමේදී මෙන්න මේ අහවල් සිතක් තමයි ඇති වෙන්නේ මොනවාද චක්කු සෝත ගාන ජීවයා කාය හදය කියන වස්තු සය අතරින් අහවල් වස්තු ඇසුරු කරගෙනයි මේක උපදින්නේ කියලා අපි දැනගන්න ඕනේ. ඒකයි ඒ වස්තුසයේ දැන ගැනීම අවශ්‍ය වෙන්නේ. හරිද? ඒ වගේම ඒ සිත චක්කුසෝත ගහන ජීවයා කාය මන කියන ශබ්දාරයන් අතුරෙන් අහවල් ద్వාරයට අයිති කියලා දැනගන්න ඕනේ. හරි. එහෙනම් චක්කුසෝත ගාන ජීවයා කාය හද යන වස්තු හය අතරින් අහවල් වස්තු ඇසුරු කොටගෙනයි උපදින්නේ කියලා දැනගන්න ඕනේ. චක්කුසෝත ගාන ජීවයා කාය මන කියන ශබ්දාරයන්ගෙන් අතුරෙන් අහවල් ద్వාරයට අයත් කියලා දැනගන්න ඕනේ. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන අරමුණු වලින් අහවල් අරමුණේ එල්බගෙනයි මේක උපදින්නේ කියලා දැනගන්න ඕනේ. චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මනෝ විඥාන කියන විඥාන හයෙන් අහවල් විඥානයක් තමයි අහවල් විඥානයක් කියලා දැනගන්න ඕනේ. හරිද? ඒ විතරක් නෙවෙයි මේ සිත චක්කුද්්වාර විතියක්ද සෝතද්්වාර විති ගහනද්්වාර විති ජීවද්්වාරක් විති කායද්්වාර විති මනෝද්්වාර විති යන විති හයෙන් අහවල් චිත්ත වීතියට අයත්ය කියලා දැනගන්න ඕනේ. ඒක තමයි චිත්ත වීති ගැන දන්නවා කියන්නේ. ඒතර දැන් පහයි ඊළඟට අතිමහන්තය, මහන්තය, පරිත්තය, අතිපරිත්තය, විභූතය, අවිභූතය කියන විශේෂ ප්‍රවෘත්ති හයක් තියෙනවා. ඒවත් මේ මේ අන්න දැන් නම් හොයාගන්න බැරි එකක් කිව්වා. නේද? ඉතින් ඒ මොනවද මතක තියාගන්න තියෙන්නේ? අතිමහන්තය මහන්තය කිව්වහම මොන මතක හිටිනවා නේද? පරිත්‍ය අතිපරිත්‍ය කිව්වහම මතක හිටිනවා. විභූතය අවිභූතය කිව්වහම මේ එක ළඟ යන මේ හයක් තියෙන්නේ. අතිමහත්ය මහන්තය. හරි ඊළඟට පරිත්‍ය අතිපරිත්‍ය විභූතය අවිභූතය. ලේසි. හරි. එතකොට මේ මේ විදිහට මෙන්න මේ වීති හය. දැන් මම ඔය හැම වෙලේම කියන නින්දා කරන වචනයක් තියෙනවා. ඒ තමයි තරුණ කාලේ හරි නැත්නම් මැදිහත් කාලේ හරි කියනවා කොරියාවේ යවන්නම් හැබැයි භාෂාව ඉගෙන ගන්න ඕනේ. හරිද? කොරියන් භාෂාව ඉගෙන ගන්න කිව්වොත් කොහොමද කට්ටිය? ඕන කැපකිරීමක් කරලා රෑ නිදි මරාගෙන ඕකේ තියෙන නේද? නේද? උගුර පැටලෙන ඔකෝම වචන ටික කෑ ගහලා ඉගෙනවා ජපාන් ඉගෙන ගන්න කිව්වොත් එහෙත් ඉගෙන ගන්නවා. එතකොට මේක ඉගෙන ගන්න ඒ තරම් අමාරු එකක් නෙවෙයි. හැබැයි මේ Taman ගැන ඉගෙන ගන්න ඒකින්ද මේවා පොඩ්ඩක් පොතක් ගත්තාම හොඳටම තියෙනවා. ඒක සිංහලෙන් තියෙනවා. නේද? පාලියෙන් විතර නෙවෙයි සිංහලෙන් තියෙනවා. පොඩ්ඩක් කියවනකොට හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද අපි උනන්දුවක් ඇති කරගෙන මේක අලුත් විෂය ධාරාවක් මගේ ජීවිතය සම්බන්ධ විෂය මේක කියලා හිතලා ඒක කරගෙන යන්න පොඩි උත්සාහයක් ගන්න අනිත් එක ඔය මේ තියෙන අඩුපාඩු ටික ඔක්කොම හරි යනවා එතකොට. ඒ දන්න සමහර අය ඉන්නවනේ මේ නේද අපිට නිකන් නිඳා කරනවානේ ධර්මය දන්නේ නැහැ කියලා. නේද? එතකොට කරන්න ඕනේ ඒ වගේ කණ්ඩායම් ඉන්න තැනට ගිහිල්ලා අපි කණ්ඩායම මේ අල්ලගත්ත වචන ටිකක් තියෙනවා. හරිද? කට්ටියට ඇහෙන්න මේවා ගැන දන්න අතිමහා නේද කතා කරන අතිමහන්තය පරිත්‍ය ගිහි කතා කරන. එතකොට කට්ටිය බය වෙනවා මගේ අම්මේ මහා විධර්මකාරෝ ටිකක් ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙනම් ආයෙ මොකොත් කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකද ධර්මය දන්නවා කියලා අහවල් සිත්න අහවල් චෛත්‍යික කියලා කතා කරනවා. ඉතින් එහෙම කතා කරන එක වටිනවනේ තැනකට ගියාම නේද? ඒකෙන්ද ප්‍රශ්නයක් අහුවොත් <laughs> ප්‍රශ්නයක් අහුවත් දැනගන්න පුළුවන් ඉතින්. මේ කියන්නේ මේවා පොඩ්ඩක් දැනගත්තා නම් ඇති අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. අනිත් එක අපිට විශේෂ වෙන කාරණාවක් වෙනවා. අපි අපේ ජීවිතය ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න විශාල හේතුවක් වෙන හින්දා මේක අතහරින්න නැතුව විනෝදයට වගේ නිකන් ඉන්න ගමන් අපි ධර්මයේ ටික හදාරමු නේද බලන්න ඕන මම මොකද්ද මේ හාමුදුරු කිව්වේ කියලා හදාරන්න පුළුවන් කරන්න බැරි වෙන්නේ නැහැ ඒක ලොකු බරක් විදිහට මහා බරපතල විදිහට ගැනීම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක සරලයි කියලා තේරුම් ගන්න ඕනේ එතකොට අපිට මේක මේ පිළිවෙලකට යනකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් දැන් බලන්න ඕනේ මේ දේවල් පිළිබඳව ටිකක් විස්තර කරගන්න. එතකොට දැන් අපි මේ වෙනකොට වස්තු 6 දන්නවා, ద్వාර 6 දන්නවා. වස්තු 6 කියනකොට අතන අර ద్వාර කියනකොට මනෝద్්වාරය, වස්තු කියනකොට හදේ වස්තුව. ඒ අර උපදින තැන් වශයෙන් තමයි තන වශයෙන් තමයි මේ අනිත් ඒවා චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු අපි ගියරිදා ගැන කතා කරා. හරිද? වස්තු කියනකොට සහ ద్వාර කියනකොට වෙනස් වෙන්නේ එහෙමයි. හරි? එතකොට වස්තු 6, ద్వාර 6 දන්නවා, අරමුණු 6 දන්නවා, විඥාන 6 දන්නවා. දැන් තියෙන්නේ වීති 6 මොනවද කියලා කතා කරගන්න ඕනේ. සහ ප්‍රවෘත්ති 6, විශේෂ ප්‍රවෘත්ති 6 මොනවද කියලා. හොඳයි. දැන් අපි බලමු පංචද්වාර චිත්ත විතිය කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් සිතක පහළ වීමට උපකාර වන අරමුණු ගැන අපි කතා කරා. අරමුණු කියනකොට මතකද අපි අරමුණු ගැන කතා කරනකොට කතා කරා දැන් සෝතාරම්මණය කියලා කියනකොට මේ ඈත හෙන ශබ්දය නෙවෙයි සෝතාරම්මණය කියලා කිව්වේ ඈත ඈත ශබ්දයේ හට ගැනීමක් තියෙනවා ඒ ශබ්දය ඒක මම දැන් ආයෙ කියන්නේ කීපවතාවක් අපි ඒක සම්ප්‍රේෂණය වෙන හැටි ගැන අභිධර්මයේ තියෙන හැටි ගැන කතා කරනකොට ඒක ධ්වනි තරංගයකට ඉතාමත්ම ගැළපෙන විග්‍රහයක් තමයි අභිධර්මයේ තියෙන්නේ. ඒක සම්ප්‍රේෂණය වෙන්නේ වායු මාධ්‍යයෙන් කියන එක අභිධර්මයේ තියෙනවා. අපි දන්නවනේ හොඳටම ධ්වනි තරංගයක් යන්නේ වායු මාධ්‍යයේ. විද්‍යාවට අනුව. හදිසිය රික්තකයක් තිබ්බොත් එන්නේ නැහැ. ශබ්ද එන්නේ නැහැ. ඉතින් මේකෙත් තියෙන හැම වායු වංගේ වායු වල චලනයෙන් තමයි මේක එන්නේ අර පටවිය ගැටීම සහ අතහැරීම හින්දා එතන තියෙන එතන තියෙන රූප කලාප වල ගැටීම සහ අතහැරීම හින්දා ඇතිවන වායුන්ගේ චලනය ඊට මෙහා තියෙන ඒවා ඝට්ටණය කරනවා. එතන ඒවා හින්දා ඇතිවන වායුන්ගේ චලනය ඊට මෙහා තියෙන ඒවා ඝට්ටණය කරනවා. ඔහොම ඔහොම ඇවිල්ලා මගේ කන දක්වා මේක සම්ප්‍රේෂණය වෙනවා. ඒතර චූටි සද්දයක් නම් මෙතන එහාට එන්නේ නැහැ. ඈත හිච්ච. නේද? ලොකු සද්දයක් නම් මෙහාට එනවා කියන්නේ ඒකයි. වායු මාධ්‍යයෙන් එන්නේ අන්තිමට මේ ප්‍රසාද රූපයත් මේ ප්‍රසාද රූපයේ යම් පරමාර්ථ වශයෙන් තියෙන රූප කලාප ප්‍රමාණයක් මේ ප්‍රසාද රූපයේ ගැටීමෙන් චක්කු විඥානයක් උපදින. හරිද? චක්කු විඥානයක් උපදින විදිහට ප්‍රසාද රූපයේ යම් සෝත ප්‍රසාදයේ යම් පරමාර්ථ රූපයන්හි ගැටීමක් තියෙනවද? අන්න ඒ ගැටෙන කොටසට කියනවා රූපාරම්මණය කියලා. හරි ඒක මෙහෙවෙන එක. අරහෙ වෙන එක හේතු වෙලා තියෙනවා තමයි. නේද? එහෙ වෙන එක හේතු වුණාට ඒක මෙතන සිද්ධ වෙන දෙයක් තමයි මට වෙන්නේ. හැබැයි අරක නෑ නෙවෙයි. ඒකේ තේරුම අරහෙ තියෙන එක නෑ නෙවෙයි. ඒක තිබේ. හැබැයි මෙතන වෙන්නේ ඊට වැඩිය වෙනස් එකක්. ඒකින්දයි සමහර විට එකම શબ્දයක් එතන හටගත්තට අපේ සමාජය ගන් ඇහෙනවා අඩුයි නේද? ඒ කියන්නේ ගැටෙන ප්‍රමාණය අඩුයි නේද? එක එක්කෙනාට එක එක්කෙනාට මේ සද්ද ඇහෙන්නේ. ඒක ඒක විදිහට නේද? මතකද ඔය පල්ලමක් එහෙම බහිනකොට කන් අගුල් ඇරෙනවා. කන් අගුල් ඇරෙනවා එකපාරටම වැඩි සද්ද ඇහෙනවා. එතකොට දැන් එච්චර වෙලා මම ඉඳලා තියෙන්නේ මේ සද්ද කියන්නේ මෙච්චරයි කියලා. ඒතර අනිත් අයට ඇහිලා තියෙන ඊට වඩා වෙනස් විදිහට. දැන් මට ඊට වැඩිය වෙනස් විදිහට ඇහෙනවා නේද? මේකේ මහා පටලැවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ සැබෑම දේවල් අරමුණු දෙමින් නෙවෙයි වගේ අපිට තේරෙනවා. හරිද? මේක මහ පිස්සු විකාරයක්. මොකක් එක්කද මම මේ පන්නන් යන්නේ එතකොට? නේද? ඔන්න ඔවා තමයි තේරෙන්නේ අපි ධර්ම ඉගෙන ගන්නකොට ඔවා තේරෙනවා. මොකක් පස්සේද පන්නන් යන්නේ? මම මගේ දරුවා කියලා පන්නන් යන්නේ මොකක් පස්සේද? එතන තියෙන එතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හේලියක් තියෙන්නේ. ඒක යාටවත් අදාළ නැහැ. හරිද? එතන නිකන් එතනක් තියෙන පිස්සු වගේ එකක් මෙතනක් තියෙන පිස්සු වගේ එකක්. ඒ කියන්නේ පිස්සු වගේ කියලා මම කිව්වේ පිස්සු නෙවෙයි. ඒ කියන්නේ අර නිකන් කිසිම පාලනයකට ගන්න බැරි එතන නිකන් විසිරි විසිරි තියෙන මේ සකස් වෙන සුලියක් සකස් වෙනවා වගේ වස්තුවක් එතන. මෙතනත් ඒක එකක්. මේක මගේ මෙතන සකස් වෙන අවිද්‍යාවක් හින්දාම මෙතන සකස් වෙන අවිද්‍යාවක් හින්දාම මම අරකත් මගේ කියලා අරගෙන මේකත් මගේ කියලා අරගෙන බොරු අමු දුක් විඳිනවා. ඒ ඒ ගත්ත හින්දා දුකුත් හට ගන්නවා. ඒකත් මං කරගන්න එක නෑ. වැරදි අවබෝධය නිසාවෙන් දුක් හට ගන්නවා මට මෙතන. එතකොට බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලෙක තමයි මේ වැරදි අවබෝධය නිවැරදි වෙන ධර්මතා කනට ඇහෙන්නේ. හරිද? ඒක ඇහෙන්න ඕනේ. ඒ ඇහුනහම ඒ ඇහෙන වේලාව වෙනකොට අපිට ඉපදිලා තියෙන අන්න අර ගති නිමිති, කර්ම නිමිති වගේ දේවල් හින්දා ආපු අපි දැන් මේ චිත්ත විදි කියලා කරනකොට තේරෙයි ආපු භවාංග සිතක් තියෙනවා නැත්නම් හටගත්ත සිතක් තියෙනවා. ඒ සිතට ගෝචර නම් අර ඇහෙන එක. ඒකයි කියන්නේ අර තියෙන මේ මේ මේ ෂණ සම්පත්තියේ තියෙන වටිනාකම ගෝචර නම් ඉතින් දැන් බල්ලෙක් වෙලා ඉපදිලා හිටියත් මේ ටික තියෙනවා මේවා. තිබ්බට අර බුදුබණ ඇහුණාට මේලෝ සංසාරය තේරෙන්නේ නැහැ. හරිද? හරි. එතකොට පදපරම වෙලා ඉපදුණු තේරෙනවා තේරුණාට එයාට ඒ සිත උස්සන්න බෑ මේ එක සීමාවකින් එහාට. ඇගෙස්සෙන්නේ නැහැ. හරි ඒක ස්වභාවය. ඉතින් ඒකින්ද මේ මේ ලැබිලා තියෙන අවස්ථාව මොනතරම් වටිනවද කියලා අපිට තේරෙනවා මේ මේ මේ ක්‍රියාවලියම ඒ ක්‍රියාවලිය විසින්ම නැසනවා. බුදුබහන ඇහින කාලෙක වැඩේ වුණොත් ඒ ක්‍රියාවලිය විසින්ම නැසනවා. එතකොට මේ මේ දැන් අපෙන් කරන කෘත්‍යය තමයි බුදුබණ කෑගකා කෑගකා කියන්නේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච මෛත්‍රිය එදා ඉඳන් මේ දක්වා සම්ප්‍රේෂණය වෙලා. හරිද? ඒකෙන්ද අවබෝධයක් තියෙනවා මේ ටික කිව්වොත් එහා පැත්තේ වස්තුව එහා පැත්තේ තියෙන ඒ ක්‍රියාවලියට වෙනස්කම සිද්ධ වෙනවා කියලා. ඒතකොට මෙතනක් තියෙන ක්‍රියාවලියක්, ඔතනක් තියෙන්නේ ක්‍රියාවලියක් අතීත හේතු නිසා සකස් වෙන එකක්. ඉතින් මේවා යන්තම් යන්තම් තේරුම් ගන්නකොට හොඳට වැටහෙන්න පුළුවන් කෙනෙකුට අල්ලගන්න දෙයක් නැහැ කියලා. හරි යුතුයකම කරලා යුතුයකම කරලා දානවා. කරනකොට වෙනම නම් වෙයි. ගස් වලට යුතුයකම් කරන්නේ අපි. නේද? නේද ගස් ගස් වලට කරන්නේ මොනවද වතුර දානවා පොහොර දානවා මල් පිපුණොත් හොඳයි ඒ විදිහෙන් ඉන්නේ නේද ගහර ගිහින් තරවටු කරනවද මමයි වතුර දැම්මේ මමයි පොහොර දැම්මේ හෙට අපේ උත්සවයක් තියෙනවා හෙට වෙනකොට මල් පුප්පන්න ඕනේ නැත්නම් එහෙම බලා ගන්න පුළුවන් කියලා නෑ මොකද මල් පිප්පීමේ අයිතිය ගහටත් නෑ මටත් නෑ හැබැයි වතුර දැම්මොත් පොහොර දැම්මොත් වෙලාවට අවුවේ තිබ්බොත් වෙලාවට හැවෙන තිබ්බොත් පිපෙන්න තියෙන ඉඩ කඩ වැඩි ඒ වගේ තමයි දරුවෙකුට පුළුවන් තරම් අපි නේද අවශ්‍ය කරන යුතුයකම් ටික සහ අවවාද අනුශාසනා කරනවා කරනකොට සාමාන්‍ය පු탁ජනම තියෙන අර අපි කියන දරුණු පු탁ජන ස්වභාවයේ ඉන්න කෙනා හිතන්නේ හැම වෙලේම මොකද්ද මේක මම කරා මම මෙහෙමයි කරේ මෙහෙම වෙන්නම ඕනේ උන් නැත්තම් නේද දිවිනසා ගන්නවා වගේ ඉන්නවා හරිද හැබැයි අර ධර්මය ගැන දන්න අය මොකද කරන්නේ මේක කරනකොට කරනවා අවබෝධයෙන් මම මේ ටික කරනවා වෙයි ඇයි එයාගේ කර්මය තියෙනවා නේද එයාගේ මානසික ශක්තිය තියෙනවා ඒවට යන්න පුළුවන් සීමාවල් තියෙනවා හරි ඒකින්ද මේක මගේත් කර්මය අනුව මට මෙතන පහළ වෙච්ච දේවල් වගේක් මේ තියෙන්නේ ඒකද මගේ කොටස මේ විදිහට මම උපරිම වශයෙන් කරලා දාපුවා මෙච්චරයි එතකොට ඒවා කවදාකවත් එහා ගෙදර ළමයාත් එක්ක සංසන්දනය කරලා තව ළමයෙක් එක්ක සංසන්දනය කරලා මේ මනුස්සයාව අමාරුවේ දාන්න හදන්නේ හැබැයි ඒ සංසන්දනය කරලා කියනවා කියන්න පුළුවන් මේ අපේ ජීවිතේ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ මේවා දැනගත්තා කියලා ධර්මය අවබෝධ කරගත්තාම සංසන්දනය කර කර මෙයාට කියනවා. හැබැයි කියන්නේ මගේ පැත්තෙන් මම දන්නවා සංසන්දනය කරන්න බෑ. හැබැයි බැරි වෙලාවකත් අර හොඳ කෙනෙක් ගැන සංසන්දනය කරලා කීම හේතු වෙලා මෙතන ආයෙ මල අපි පෙන්න පුළුවන්. <laughs> ඒක දන්න හින්දා ඒක දන්න හින්දා දැනගෙන අවබෝධයෙන් කරනවා. නැත්තේ අල්ලා ගැනීම. හරිද? ඒ කියන්නේ නැත්තම් අපි කරන්නේ අල්ලාගෙන දඟලනවා මේක මෙහෙම වෙන්නම ඕන කියලා. අන්නේ අල්ලා ගැනීම නැත. හරි. ඉතින් බලන්න ජීවත් වෙන එක පහසු නැද්ද? එහෙනම් ජීවිතයේ සන්තෝෂයෙන් ජීවත් වෙන්න යම් කැපකිරීමක් කරලා. එහෙනම් මම කතා කරේ අභිධර්මයේ විතරන්නේ ඔය ටික තේරුම් ගන්න ධර්මයෙන් පුළුවන්. හරිද? යම් කැපකිරීමක් කරලා ජීවිතය ගැන අවබෝධ කරගන්නේ නැතුව අපිට සැනසෙලදායක ජීවිතයක් ලැබෙන්නේ නැහැ. මොකද තණ්හාවට හේතු වෙන්නේ ප්‍රධාන කාරණාවක් තමයි අවිද්‍යාව. ඒකට අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාව හට ගන්නවා. තණ්හාව හට ගන්න තාක්කල් ඇලෙනවා. සතුට වෙනවා, ඇලෙනවා, ග්‍රහණය කරනවා. සතුට වෙනවා, ඇලෙනවා, ග්‍රහණය කරනවා. බලනකොට ග්‍රහණය කරලා තියෙන්නේ ග්‍රහණය කරන්න බැරි දේවල් වගේ. හරිද? කොච්චර අපි ග්‍රහණය කරනවා කියලා හිතුවත් ග්‍රහණය වෙන්නේ නැහැ. ග්‍රහණය වෙන්නේ නැහැ. අපි ග්‍රහණය කරන්න හදනවා. ඉන්නවක මං අල්ල ගන්නම් කියලා ඉන්නවා. හරිද? අනිත් අයගේ සිතුවිලි අල්ල ගන්න හදනවා. ආදරය අල්ලන්න හදනවා. ඒවා වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියා ගන්නවා කියලා මේක තනි කර හීනයක්. මේක තනි කර ඒ අවිද්‍යාව හින්දා එහෙම පුළුවන් කියලා හිතෙනවා. හිතෙන්න හේතුව දැන් ඔහොම කියනකොට කියනකොට ඒ වුණාට නෑ ආම්දුරු දන්නේ නැතුවට මං ආදරයක් අල්ලලා තියෙනවා. එහෙම වැටහෙන වෙලාවලුත් තියෙනවා. එහෙම වැටෙනවා තියෙන්නේ. හරිද මේ ස්වභාව ධර්මයේ ක්‍රමයේ අනුව සමහර දේවල් වෙනවා. මම මේක මේ වෙලාව පොඩ්ඩක් අපි ධර්මයේ වුණාට මේ ධර්මයේ ගැන රසවත් කාරණාවක් මතුවෙච්ච හින්දා මම කියලා ඉන්නම්. අපි උඩ තියෙන කොටයක් ගඟක පල්ලෙහාට තල්ලු කරනවා. හරිද? මට ඕන කොටේ පල්ලෙහාට ගේන්න. ඒ කියන්නේ උඩින් ගලන ගඟේ ගඟක් මට හම්බෙලා ඒ ගඟට තල්ලු කරන කොටේ. ඇවිල්ලා මම පල්ලෙහෙන් ගන්නවා. හරිද? මං ඇවිල්ලා කියනවා මං තමයි කොටේ ගෙනාවේ කියලා. ඒක ගැන එහෙම කියන්නත් පුළුවන්ද බැයිද? කියන්නත් පුළුවන්කමක් තියෙනවා. මොකද මමනේ කොටේ දැම්මේ. ඒකනේ ආවේ. නේද? නමුත් මට දැනෙනවා මං ගෙනාවේ කියලා. ඇයි එහෙම වුනේ? මේ ස්වභාව ධර්මයේ තියෙන එක නීතියක් තමයි වතුර පල්ලෙහාට ගන්නවා කියන්නේ. ස්වභාව ධර්මයේ නීතියට අනුකූල වෙන විදිහට මම මොන හරි කරා එතන. ස්වභාව ධර්ම නීතියට අනුකූල වෙන විදිහට යමක් කරපුවාම ඒක වෙනවා. ඒ වෙනකොට මට හිතෙනවා මම මේක කරා කියලා වරද්ද ගන්නවා. හරිද? මගේ වැඩේ කියලා. ඉතින් හිතන එහෙනම් මට යමක් කරන්න පුළුවන් කියලා හිතනවා. ওই විදිහට තමයි මේ මමත්වය මගේ කියන දේවල් හැදෙන්නේ. එතකොට අපි සමහර වෙලාවට ස්වභාව ධර්මයට අනුකූල දේවල් අපි අතින් වෙනවා. ඒ තමයි අවවාද අනුශාසනා දුන්නොත් එදෙන්ට අදාළ දේවල් කර්මය ආදියත් යෙදিলা තිබ්බොත් මේ අවවාද අනුශාසනාත් දුන්නොත් ඒ ඔක්කොම එතෙන්ට යෙදුනොත් ඇත්තටමත් ඒ සිද්ධිය වෙනවා. හරිද? එතකොට අපි තමයි අපි දරුවෙක් හොඳටම හැදුවා කුඩ. ඒ මහන්සියලා දරුවෙක් හැදුවා කියලා. ඒක වුණා ඇත්තටම. මම බලාපොරොත්තු වෙනතම එයා ගියා. මං හිතන්නේ මොකද්ද? මේ මගේ නිර්මාණයක් කියලා. හරිද? හරි මගේ නිර්මාණයක් මම තමයි ඔක්කොම කරේ. ඊට පස්සේ එතනින් නැවතින ඊළඟ මොකද කරන්නේ? අන්තිමට අල්ලගෙන කියනවා මම තමයි ඔක්කොම කරේ මම මෙච්චර මහන්සිලා ඔක්කොම කළා දැන් මම දිහා බලන්නේ නැහැ ආරව මේවා කියලා එතන පටන් ගන්නවා වෙන කතාන්තර. එතන තිබිලා තියෙනවා මට අදාළ නැති ගොඩක් දේවල්. නේද? ඒවා හින්දායි ඒක උනේ. ඒක වෙන්න මම කරේ එක තල්ලුවක් දැමීමක් විතරයි. ඒකත් හරියට හරි පැත්තට වැටෙන ස්වභාව ධර්මයට අනුව උනා. මේ අතක් උස්සන එකක් ඉතින් එහෙමයි. මේ හැමතැනකම තියෙනවා මට මේ මම හිතනකොට මේ අත ඉස්සෙන්නේ එතන තියෙන ක්‍රියාවලිය චිත්ත ක්‍රියා වායු ධාතුව කියන ඒ වායු ධාතුවේ ක්‍රියාත්මක භාවය කියලා මේක ඉස්සෙනවා. හරි මම හිතනවා මේක මගේ වැඩක් කියලා. මගේ වැඩක් නම් මේක මට ඇත්තටම කියන්න හොඳටම නිදිමතාව වෙලාවකත් පුළුවන් වෙන්න ඕනේ මේක උස්ස ගන්න. නේද? කඩාගෙන වැටලා තියෙන්නේ. සීහි නැති වෙන වෙලාවක නේද? හිරි වැටෙනවා, හංසභාගය හැදෙනවා. එහෙනම් මගේ වැඩ නඟුල ගන්න එපා. කො මේ ක්‍රියා ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඒ හංසභාගය හැදෙනවා කියන්නේ හිතෙන් ගන්නවා. ඒක මම දන්න කෙනෙක් මේ ඉනෙන් පල්ලෙහා තරුණම කෙනෙක් ඉනෙන් පල්ලෙහා සම්පූර්ණයෙන් පන්නේ නැතුව ගියා. ඉතින් අපි ගොඩාක් ප්‍රතිකාර කරා. ප්‍රතිකාර කරනකොට දැන් දැන් මෙයා උත්සාහ කරනකොට බෙහෙත් කරලා උත්සාහ කරන අපි ඒක හොඳට දැනුණා අපිට ඇත්තටම හරිද? මොකද දැන් අපි කකුලක් උස්සනද කකුලක් අරන් අහකින් තියන්න අපිට තේරෙන්නේ නැතුණාට අපි කරනවා චිත්ත වේගයක්. දැන් මම මේ කකුල උස්සන්න ඕනේ කියලා. හරිද? දැන් මෙයා මේ චිත්ත වේගය ගන්නවා. හරිද? ගන්නකොට මොකද වෙන්නේ? ඇඟිල්ලක් විතර හෙල්ලෙනවා. ඒක හරීම ඛේදවාචකයක්. ඒක දැක්කම හරීම ඛේදවාචකයක්. ඒක හොඳට දැනෙනවා. ඒක ඒ අපි කියනවා හිතන්න. ඉතින් ඒක කියනවා හරියටම කියනවා. මම දැන් මේ මේ උස්සන්ට මේ වෙනදා වගේම හිත ගත්තට ඇඟිල්ලයි විතරක් හෙල්ලෙන්නේ. මොකද කරන්නේ? ක්‍රියාකාරීත්වය නැහැ. මේ ඉතින් ඒකෙන්ද මේ සියල්ල ස්වභාව ධර්මයේ ක්‍රියාවලින්. අපි මේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලින් වල රැවටිලා නේද ඒවා මගේ කියලා අරගෙන තද බල මේ ප්‍රහාරයක් එල්ල කරගන්න හදනවා මේවට අන්තිමට කෑමොර දෙනවා ඈ ගහනවා නේද ඇයි මිනි පෙට්ටියෙන් ගෙදර එනවනේ නේද අපි අපේ කියලා හිතපු අය පෙට්ටියක දාලා ගේනවා ගෙනාලා ඉතින් බලනකොට මේ කොච්චර ඇඬුවත් මොනවා කරත් ගල් ගෙඩිය වගේ හැමෝම ඉන්නවා තරහ වෙලා වගේ ඉන්නවා ඉතින් කෑ ගහනවා නේද මිනි පෙට්ටිය ළඟට වෙලා පැරදිලා ඉතින් ඒ ටික වෙනකම් තමයි මේ දැකීම අරම මේවා ඔක්කොම එකතු. ඉතින් මේවා තේරුම් ගත්තාම අපි අපේ ජීවිතේ ඉතාලම නිවැරදි ඉලක්කයකට යන්න පුළුවන්කම තියෙනවා. කමන්නේ. වැදගත් කාරණා ටිකක් කතා කරේ අපි දැන් අපි යමු හයතරක් පංචද්වාර චිත්තවිති වලට. මේ චිත්ත චිත්තයන්ගේ පහළ වීමට උපකාර කරන ආරම්මණයන් ඇතුල් වීම සිදු වෙන්නේ ద్వාරයන්ගේ වශයෙන්. එතකොට ඒ ద్వාර එතකොට ඒ ద్వාරං ඒ ద్వාර වශයෙන් ගත්තාම චිත්තවිති කොටස් දෙකකට බෙදෙනවා. හරිද? එකක් තමයි පංචද්වාර විති අනිත් එක තමයි මනෝද්වාර විති කියලා කොටස් දෙක මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. චක්කුසෝත ගාන ජීවයා කාය චක්කුසෝත ගාන ජීවයා කාය කියන ద్వාර පසට වැටෙන අරමුණු එල්බගෙන එල්බගෙන කියන වචනේ දැන් පුරුදු කර ගන්න ඕනේ. ඒ අරමුණු එල්බගෙන පවත්නා චිත්ත සන්තතිය. චිත්තේලියක් සන්තතිය කියන්නේ පේලියක්. චිත්ත සන්තතිය හේවත් චිත්තේලියට කියනවා පංචද්වාර චිත්ත විති කියලා. හරිද? මනෝද්වාරයට වැටෙන ධම්මාරම්මන. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව මනෝද්වාරයට වැටෙන එකක් නේද? අරමුණු වෙනවා, ක්‍රෝධය, වෛරය මේ වගේ දේවල්. අන්න ඒවට කියනවා මනෝද්වාර චිත්ත. ඒවා හින්දා ඒ ධම්මාරම්මණයත් එල්බගෙන ඇති වෙන චිත්තසංතතිය හේවත් චිත්තේ විදිහට කියනවා මනෝද්වාර චිත්තවිති කියලා. එතකොට ඊළඟට චිත්තවිතියක් දැක්වීමේදී තව අවශ්‍ය කරන දෙයක් තියෙනවා වීති සිත් සහ වීති මුක්ත සිත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. හරි? චිත්ත විතියක් තියෙන ඒ චිත්ත විතියක් දක්වනකොට වීති සිත් සහ වීති මුක්ත සිත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒවා තමාගේ දේවල් නෙමෙයි. මේක තමයි හරි අපූර්ව කාරණාවක් ඇතුළේ තියෙන්නේ. මේ භවයේදී සදොරින් දැන් සදොර කියනොත් දන්න ద్వාර 6යි. හරිද? මේ භවයේදී ద్వාර 6ෙන් ගන්න ලද අරමුණු එල්බගෙන හට ගන්නා ඒවට කියනවා වීතිසිත කියලා. හට ගන්නා සිත් වේලි තියෙනවනේ ඒවට කියනවා වීතිසිත කියලා. එහෙම නොගත් අන්න බලන්න එහෙම ගත්තේ නැති මේ භවයේදී අරමුණු වරුන් උනේ නැති පෙර භවයේදී සතුරින් ගත්ත පෙර භවයේදී ඉන්ද්‍රයන් හයෙන් ගත්ත කර්ම කර්ම නිමිති ගති නිමිතියයි සම්මත වෙච්ච අරමුණු අතරින් එක් අරමුණක් හරි එල්බගෙන පවත්නා වූ තුනක් තියෙනවා ඒ තමයි පටිසන්ධි භවාංග තුති. කෘත්‍යයන් සිද්ධ කරන ద్వාර විමුක්ත සිත්. ඒවා ద్వාර විමුක්ත. අපි ඉස්සෙල්ලා ద్వාර ගැන කතා කරනකොට ద్వාර විමුක්ත සිත් ගැන කතා කරා. ద్వාර විමුක්ත සිත්යයි විවහාර කරන ලබන චිත්තයෝ නිසාවෙන් ඇතිවෙන වීති චිත්තයන්ට ඇතුල් නොවන හේයින් ඒවට කියනවා වීති මුක්ත සිත් කියලා. ඒ සිත් වීති චිත්තයන්ට අයිති වෙන්නේ නැහැ. ඒකට කියනවා ඒ හින්දා ඒවට කියනවා වීති මුක්ත සිත් කියලා. එහෙනම් ජීවිතයේ අපිට ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන සිතක් පහළ වෙනවා නම් චුති කෘත්‍ය සිද්ධ කරන සිතක් පහළ වෙනවා නම් සහ භවාංග සිත් තේරියක් ඔය වෙලාවක හැදෙනවා නම් ඒවා වීති චිත් වෙන්නේ නැහැ. ඒවට කියනවා වීති මුක්ත සිත් කියලා. හරි එහෙනම් චිත්ත විතියක් දක්වනකොට වීති සිත් හා වීති මුක්ත සිත්ය කියලා දෙක කොටසක් හම්බෙනවා. දැන් උන් තේරෙනවා අර ඔය එක පාටම ඔහොම කියනවා තමයි අමාරුනේ දැන් වැඩි තේරුණා. එහෙනම් හොඳට තේරෙන්න ඕනේ මේ පටිච්චසම්පාදය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති වෙනවා මේකෙන්. මේ ජීවිතේ අපිට පෙර භවයන් වල ගත්ත සදොරින් ගත්ත අරමුණු නිසාවෙන් ඇති වෙන දේවල් වගේ මෙන්න තියෙනවා කියන්නේ. නේද? එහෙනම් පටිච්චසමුපාදයේදී සමහර අය සමහර වෙලාවට අත දැක්වීම තියෙනවා පෙර පෙර අවිද්‍යාව මෙහෙ නැහැ කියලා. එතකොට බෑ එහෙනම්. හරිද? මෙහි භවාංගයේ සම්පූර්ණ මොකද්ද? භවාංගයේ මෙහෙන් ගත්ත එක. මේක හරියටම හරි. හරිද? බල්ලෙක් ගත්තොත් එහෙම ඒ බල්ලාගේ ඇති වෙන භවාංගය කියන්නේ අපිට ඇති වෙන මේ ප්‍රධාන අපේ සිත රඳා රඳා පවතින ප්‍රධාන දේ. මොකද ප්‍රතිසන්දියේ ඉඳලා ත්‍ෘතිය දක්වා වෙනස් නොවන දෙයක් තමයි භවංගය කියලා කියන්නේ. ඒකෝට භවංග චලනය වෙලා වෙන වෙන සිත් පහළ වෙනවා. නමුත් භවංග සිත කියලා පහළ වෙනවා නම් ඒක හැම එකක්ම එක වගේ. ඒතර එක එක්කෙනාගේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ මේ භවංග සිතේ ස්වභාවය වෙනස්. එහෙනම් ඒකට හේතුුනේ මොකද්ද? පෙර භවය. හරි ඒකයි අර පදපරම ආදී වශයෙන් මිනිස් වර්ගීකරණයකට පත් වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ඒවට කියනවා එහෙනම් ద్వාර විමුක්ත සිත් කියලා. එතකොට ඊළඟට අපි තව ටිකක් බලන්න සිත කියන එක ගත්තාම කොටස් තුනකට බෙදෙනවා. කුඩා චිත්තක්ෂණ තුනකට බෙදෙනවා. සිතේ ආයසිත චිත්තක්ෂණය කියලා අපි දන්නවා. ඒකත් කොටස් තුනකට බෙදෙනවා. ඒ සිත උපදින අවස්ථාවට කියනවා උත්පාදක්ෂණය කියලා. සිත පවත්නා කියලා කියන්නේ ඒක මේ එක දිගට පවත්නා එකක් නෙවෙයි. ඒක කියන්නේ ඒක වෙනස් වෙමින් පවතිනවා කියන එකයි ඒක අරමුණ. ඒකට කියනවා චිතික්ෂණය කියලා. ඒ වගේම සිතේ බිඳීම හේවත් ඒ සිතේ අපි ඒකට කියමු මරණය කියලා. අන්න ඒකට කියනවා බංග ක්ෂණය කියලා. උත්පාද තితి බංග කියලා මේ ශනත්‍රය ශනත්‍රය කියන්නේ ශන තුන. මේ ශනත්‍රය එකතු වුණාම කියනවා චිත්ත ක්ෂණය කියලා. ඒක චිත්තයාගේ ආයුෂය. හරිද? උත්පාද තితి බංග කියන්නේ. එතකොට සිතට ගෝචර වෙන රූප ධර්මයන් ගත්තොත් මේ බඳු චිත්තක්ෂණ 17ක් සතොලසක් කියලා කියනවා 17ක් හෝ එතකොට 17ක් වුණාම චිත්තක්ෂණ 17ක් වුණාම ඔක්කොම 51යි නේද කුඩා චිත්තක්ෂණ 51යි එතකොට උත්පාදක්ෂණයේදී කුඩා චිත්තන 51ක් හෝ ආයුෂ තියෙනවා මේ රූපයක් දැන් ඔන්න අපිට මෙතන දැනගන්න ඕන දෙයක් තියෙනවා දැන් මේ 51 යෙදෙද්දී කොහොමද දන්නේ උත්පාද කියන එක රූපයාගේ උත්පාදයට යන කාලය අපි දැනගන්න ඕන. කිති භංග යන අවස්ථා තුනක් තියෙනවා. උත්පාද අවස්ථාව ගත්තොත් එහෙම චිත්තයාගේ උත්පාදක්ෂණයට සමාන අවශ්‍යය තියෙනවා. ඔන්න මතක තියාගන්න ඕන එකක් ඕක අපිට කතා කරද්දී ඕන වෙනවා. දැන් බලන්න. සිතට තියෙන්නේ චිත්තක්ෂණ තුනයි. එතකොට රූපේ රූපේට තියෙනවා චිත්තක්ෂණ 51ක්. හරිද? එතකොට උපදින අවස්ථාව ගත්තොත් උත්පාද චිත්තක්ෂණය ගත්තොත් හිතේ උත්පාද චිත්තක්ෂණය කියලා කියන්නේ කුඩා චිත්තක්ෂණ එකක් නේද? එතකොට එයාගේ වෙනස් වීම සඳහා ගතවන කාලය අපි නැත්නම් තිති කියලා ගත්තොත් එතන චිත්තක්ෂ කුඩා චිත්තක්ෂණ එකයි අර ඊට පස්සේ බංග කියන එකට චිත්තක්ෂණ එකයි. රූපය ගත්තොත් දැන් අපි දන්නවා 51ක් තියෙනවා. 51 කොහොමද දන්නවද? 51න් එකක් උත්පාදක්ෂණය. ඊළඟට 49ක් තීති. හරිද? අන්තිම එක භංගක්ෂණය. එතකොට සිතක උත්පාදක්ෂණයයි රූපයාගේ උත්පාදක්ෂණයට යන කාලය සමානයි කියන එකයි මේ කියන්නේ. සිතක භංගක්ෂණයටයි රූපයාගේ භංගක්ෂණයට යන කාලය සමානයි. වෙනස තියෙන්නේ තිතියේ. රූපයේ තිතියට තියෙනවා එතකොට 40 49යි 49යි 50යි 51යි හරිද අන්න ඒක තමයි ඒක අපි මතක තියාගන්න ඕනේ ඒකේ පොඩි පොඩි වෙනස්කම් තියෙන දේවල් ටිකක් තියෙනවා නමුත් ඕක දැන් මතක තියාගමු මේ ටික අපි ඊළඟ දවසේ සාකච්ඡාවට ගන්නවා මේ විදිහට මේ මේ සිත සහ රූපයාගේ මේ දේවල් වල දැනීම අපිට අවශ්‍ය වෙනවා. අපි මේ අවශ්‍ය වෙන දේවල් කතා කරන්නේ. ඇයි ඒ? අපි දැන් ඉස්සරහට කතා කරනවා තේරෙයි නේද? දැන් ඇහැ චක්කු ප්‍රසාදයේනේ චිත්ත විදියට හේතු වෙන දේවල් හටගන්නේ චක්කු ප්‍රසාදයේ ආයශයත් චක්කු ප්‍රසාදය කියන්නේ මොකද්ද රූප වලින් හැදිච්ච එක එහෙනම් චිත්ත විතියක හට ගැනීම හට ගැනලා නවතින්න යන කාලය චිත්තක් රූපයාගේ ආයශයෙන් ඔක්කොම ඉවර වෙන්න ඕනද නැද්ද නේද එහෙනම් 17කින් ඉවර වෙන්න ඕන ඔක්කොම හරිද චිත්තක්ෂණ 17ක් ඇතුළත ඉවර වෙන්නේ ඇයි චක්කු ප්‍රසාදය ඊළඟට තව තව ප්‍රශ්නයකුත් තියෙයි දැන් සෝතාරම්මණයක් හට ගන්නවා කියන්නේ සෝතාරම්මණයේ තියෙන යම්කිසි හට ගැනීමේ සෙනයක් තියෙනවා නම් සෝතාරම්මණය කියන්නේ රූප එතකොට ඒ රූපේ හට ගැනීමක් තියෙනවා මේවා ගැන පොඩ්ඩක් හිතාගෙන ඉන්න ඊළඟ දවසේ ඒ රූපේ යම් හට ගැනීමක් තියෙනවා නම් සෝතප්‍රසාදයේ හට ගැනීමක් තියෙනවා ඒ දෙක සමපාත වුණේ නැත්තම් හරි රූපාරම්මණය හටගෙන චිත්තක්ෂණ ගානක් ගිහිල්ලා ඊට පසු එකක් මේකට අරමුණු වෙයිද අරමුණු වුණොත් එහෙනම් මේක අපිට ඇහෙනවා කියන එක සිද්ධ වෙයිද සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් දෙකම එකට හටගන්න ඒවා ටික විතරයි අපිට ඇහෙන්න ඕනේ හොඳට හිතන්නකෝ පස්සේ කතා කරමු හරිද එතකොට මේ වගේ ලොකු ගණිතයක් තියෙනවා නේද මේ කස්සේ හ්ම් ලොකු ගණිතයක් තියෙනවා. ලොකු විද්‍යාවක් තියෙනවා. ඉතින් ඒකෙන්ද මේක හොඳට හදාරන්න කියලා මම කියන්නේ. මේක හදාරලා ලෝකෙට පෙන්නමු අපි. නේද අපිට මනෝවිද්‍යාවේ මානසික විද්‍යාව ගැන කතා කරන ලෝකයේ ඉහළම මනෝවිද්‍යාව අපිට තියෙනවා. නේද? ඉහළම මනෝවිද්‍යාවක් තියෙනවා. ඒක කතා කරන්න බැරි වෙන්න ඒ තමයි අභිධර්මය කියලා කියන්නේ. කොච්චර ආඩම්බර වෙන්න ඕනද අපි? නේද? කොච්චර ආඩම්බර වෙන්න ඕනද මේකේ මේකත් එක්ක යම්කිසි විග්‍රහයක් කරගන්න පුළුවන් වුණොත් මනෝ ප්‍රතිකාර කරන්න සාමාන්‍ය දේවල් වල මානසික ප්‍රතිකාර කරන්න මේ දන්න දේවල් ඉතාම ප්‍රකටව වෙනවා ඉතාම ප්‍රකටව ඕන වෙන මනෝ චිකිත්සාවක් සකස් කරන්න පුළුවන් අභිධර්මයෙන් ඇත්තටම ඒ කියන්නේ උනන්දු වුණොත් කාට හරි කෙනෙකුට තවත් කෙනෙකුට ප්‍රතිකාර කරන්න යන්නේදී මෙන්න මේ ටික සකස් කරන්න ඕනේ මේ ටික හදන්න ඕනේ මේ ටික හදන්න ඕනේ කියලා හදන ටික වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙන්ද මේක ගැඹුරු ධර්මය කියන්නේ ඒකයි. මේක නමුත් අපිට තේරුම් ගන්න බැරි එක නෙවෙයි. හොඳයි. එහෙමනම් අපි අද දවසේ මේ පාඩම මෙතනින් නවත්තනවා. මම හිතන්නේ මගෙන් වෙන්න ඕන යුතුයකමයි මම ඉෂ්ට කරන්න ලොකු උත්සාහයක් ගන්නෙ. උවමනාව ඇති වුණා නම් පොතක් අරගෙන මේ තෙන් දෙනකන් ලේසියෙන් එන්න පුළුවන්. අනිත් එක ඒක කරන්න ගියාම ඊළඟ සතියේ වැඩසටහන බලන ගමන් පරණ ටික අල්ලන්න යන්න. හරිද? දැන් ඉන්නකින්දක මම මේක මේක කොහොම හරි follow කරගන්න ඕනේ කියලා මේ අර ටික ඉවර කරගෙන කවදා හරි මෙතෙන්ට එනවා කියලා එන්න ඉන්න එපා. මෙතනින් පටන් අරන් අහගෙන යන ගමන් අර ටික අඩුපාඩු ටික පහුවෙච්ච ටික හදාරන්න. එතකොට අපිට ඉක්මනට මේක කරන්න පුළුවන්. ඒ වෙලත් ඒ තරම් අමාරු නෑ. මම එකම දේ එකම දේ නැවත නැවත කියලා කියලා කියලා කියලා තමයි දැන් මේ 40 ගාන අපි කරේ. ඒ වෙන මොකටවත් නෙවෙයි. ඒ ටික එකට අහනකොට එපා වෙයි. හස්යි එකම දේ නැවත නැවත නැවත නැවත කියලා තියෙනවා වෙන මොකටවත් නෙවෙයි අපිට ඕනුනේ පාඩම් මාලාවක් හදලා එකකට එකක් ඉවර වෙච්ච තැනින් නවත්තන්න නෙවෙයි අපිට ඕනුනේ ශ්‍රාවකයාගේ අවධානය අභිධර්මයට යොදා ගැනීම විතරයි. ඉතින් ප්‍රත්‍යක්ෂ වැඩසටහනම එහෙමයි එකම කරුණ අපි ගොඩාක් කතා කරන්නේ ඒකයි. ඒක මේ වීඩියෝ ටික හොයාගෙන ඒ ටික පෙළ ගැස්සලා බලන්න පුළුවන් එකක් නෙවෙයි මේක දෛනික සාකච්ඡාවක් දෛනික සාකච්ඡාවක් සතියක සාකච්ඡාවක්. ඉතින් මේ මේ සාකච්ඡාවයි මේ සිද්ධ කරන්නේ මම හිතන එකේ ගොඩක් සාර්ථක ප්‍රතිඵල අපිට තියෙනවා කියලා මම හිතනවා. හොඳයි එහෙනම් අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මය ශ්‍රවණය කරන්නට අපිට අවස්ථාව ලැබුණේ මේ මේ නැදිරියට ඇවිල්ලා මේ ධර්මය සාකච්ඡා කරපු මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසගේ බැතිවර දායකත්වය නිසාවෙන් ඉතින් ඒ අය වෙනුවෙන් නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු අය පුණ්‍ය අනුමෝදනා කරමු අපි තුල ජනිතුනා සීල පුණ්‍ය ශක්තිය මේ පිරිසට හේතු වේවා උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.